ඒ නිසා මේ සාරිපුත්‍ර සාංශේ මේ දසුත්තරම් පවක්කාමි කියලා මේ දසුත්තර සූත්‍රයේ දේශනා කරන දේවල් වල එකක් තව එකකට ධර්ම પરම්පරාවක් විදිහට තුඩු දීලා යොමු වෙලා එන්නේ එන්නේ එන්නේ එන්නේ ගැම්ම වැඩි කරගෙන යන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා අපි ඉන්නේ තාම ආධුනික පන්තියේ. අපි ඉන්නේ තාම ආදි කම්මිකයන් වශයෙන්. හැබැයි අපි දිශාගත වෙලා තියෙනවා. දන්න දිශාවකට මොකද ඒක බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් සාති කරන ලද්දක. ඒ නිසා අපිට මේ ආධුනික පන්තියේ හිටියයි කියලා කිසිම ලැජ්ජාවක් නැහැ. මොකද ආධුනික පන්තියේ ඉන්නවයි කියලා කියන්නේ ලෝක විශ්යෙන් අනිත් පැත්තට ලා. එහෙම නැත්නම් මේ ලෞකික දැනුමෙන් අපි අනිත් පැත්තට ලා. ඒ කියන්නේ ඒක අයින් කරලා නෙමෙයි. අපි දන්නවා ඒක කවම කවදාකවත් හිතසුව පිණිස මානවයාගේ හෝ පරිසරයේ හෝ මගේ හෝ අත්කුසලෙ පිණිස නැහැ. ඉතින් උගව දෙනෙක් අධ්‍යාපනය ලැබුණ නැති කට්ටිය හිතනවා අයියෝ මේ එහෙම වෙන්නේ කොහොමද අපිට අධ්‍යාපනය ලැබුණා අපි මේ උසස් සත්‍යයක් ලැබෙනව නේද? ඒ නිසා අධ්‍යාපනය ලැබෙන තාක් අපි පුදුමාකාර විදිහට ඒකට ගති බාරනවා. යති භාවයක් තියෙනවා. ඒ නිසා ඔක්කොටම අධ්‍යාපනය දෙන්න ඕනේ. හැබැයි මතක තියෙන්න ඕනේ මේක මේ පිස්සෙක් අතට අහුවෙච්ච දැලිපියක් නැත්නම් මధుරෙක් අතට අහුවෙච්ච දැලිපියක් මිසක් කිසිසේත් පාවිච්චිය පිළිබඳ තැකීමක් නැති හසුරවන්න දන්නේ නැති අමන පිරිසකට ලැබිලා තියෙනවා. ඒක තමයි අයින්ස්ටයින් කිව්වේ මේක මුත්තටම කැපෙන කෙටේරියක් දීලා තියෙන පිස්සෙක් අත. ඒක එහෙට මෙහෙට වනවනවා මොනවා වේද කියන්නේ. එවැනි පරිසරයක එවැනි එවැනි දේ එවැනි පිරිසක් පිස්සෝ ටිකක් මේ ලෝකේ පාලනය කරද්දී මෙවැනි ධර්ම තියෙන එක ගැන පොඩ්ඩක් හිතන්න. ආරස්සා වෙලා තියෙන එකනේ. කවදාකවත් මේ අපි වගේ මිනිස්සුන්ගේ ශක්ති නෙමෙයි මෙවුවා. පුදුමාකාර අධිමානසික ශක්තිය වලින් කොහොම හරි අරස වෙලා. අපිටත් ඉඳලා හිටලා වෙලාවක හිටෙනවා මේකට පොඩ්ඩක් පුළුව දාලා බැලුවොත් හොඳයි. මේක පොඩ්ඩක් අත ගාලා බැලුවොත් හොඳයි කියලා. එහෙම හිතෙන ප්‍රදේශයේ 101ක්වත් නැලු. තාමත් ඉන්නේ 99%ක්ම අර පැත්තටම හැරිලා පට්ටියට හිටව බැල්ලියක් පිටිපස්ස යන බල්ලුවා. මරාගෙන ඉපැත්ත යනවා. ඒ නිසා අපිත් හුඟක් වෙලාට එහෙම ඇති කමන්නේ අපිට අඩුවන් ඉඳලා හිටලා හරි. අපි හිතනවානේ මේ නෛර්යානික සද්ධර්මය කියන එක නිකන් කණින් අහලා විතරක් නෙවෙයි. මේක පොඩ්ඩක් හරකට දාලා බලලා විතරක් නෙවෙයි මේ පොඩ්ඩ අත්දකලා බලන්න ඕනේ කියලා. ඒකම ඒ අත්දකලා බලන්න ඕනේ කියන එකමයි නිවන කියන්නේ. එහෙම නැත්නම් මට තියෙන්නේ මට කියන්න හිතෙනවා. නිවන ලැබීමේ තියෙන අමාරුම කොටස තමයි මේ පැත්තට හැරෙන්නේ. එහෙම නැත්නම් පටන් ගන්න. ඊට පස්සේ ඊටු ටික කොහොමඩක් අසිද්ධ වෙනවා. කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ ඒ දිහාට ගියාට පස්සේ රැල්ලට අහු. අපිට තියෙන්නේ කොහොමද එල්ලිලා ඉන්න එක විතරයි. නමුත් ගෝධනේ කිතරන්නේ නැහැ පටන් ගන්නකොට වැඩි ගොඩාක් ගැඹුරු සමීකරණ දිග සූත්‍ර කටපාඩම් කරනවා පහු වෙනකොට එන්නේ එන්නේ එන්නේ අමාරු වෙයි කියලා කැළම නැත. ආරම්භයේදී අපි දන්නවනම් මෙන්න මේකයි කරන්න ඕනේ කියලා. ඒක සුද්ධ වෙන්න සුද්ධ වෙන්න මේක ඕපනයික ධර්මයක්. එන්නේ එන්න උපනයනය කරනවා. එන්නේ එන්නේ එන්නේ ඔය හොඳ දේෙන් වඩා හොඳ දේට පුරුෂයන්ගේ සත්පුරුෂයන්ට ධර්මයේ සත් ධර්මයට එන්නේ එන්නේ යොමු කරනවා අපි නිතරම බලාගෙන ඉන්න ඕනේ සතත අභ්‍යාස නිතර අභ්‍යාස කරනවා. ඒ කරපු දේ දිගට කරන්න කරනකොට ඒකාන්තයෙන්ම ඒක එන්නේ එන්නේ අමාරු වෙන දෙයක් නම් නොදකින් ඔබතන් නොදොමු. ඊට මේ තියෙන ජීවිතේ අමාරුම දේවල්. තව එකක් ඔළුවේ දා ගන්න ඕනේ. තවත් අමාරු වෙනවා. එහෙම එකක් නෑ. එහෙම වෙලා තියෙනවා නම් කවුරු හරි වලිගය හපාගෙන ඉන්නේ කියලා හිතන්න. අල්ලලා තියෙන වැරදි තැනින් ඒකවට කනවා. මේක හරි පාට දැමනම් පටන් ගත්ත වෙලාවෙ ඉඳලම තේරෙන පටන් ගන්නවා. මේකේ කිසිම තැනක බාධාවක් නෑ. මේකේ කිසිම තැනක හැලහැප්පීමක් නෑ ඉදිරියට යනවා. ඒ නිසා අපි නිතරම පටන් ගන්න ඕනේ ආරම්භයේ පුළුවාතරම් පිළිසිදුව නිහතමානීව ඍජු ආරම්භයක් කරන් දෙනවනම් ඒක දිගටම ඉදිරියට යනවා. ඒක මම අධ්‍යක්ෂක පොදේ තමයි ඒ වෙනකොට පැටලිලා තිබුණා ප්‍රශ්නයක් නැහැ. මේක හරි පාට දාගන්න දන්නවනම් එතන ඉඳලා අත්දැකීම එන්නේ එකතු වෙන්න පටන් ඒ පොඩි ළමයින්ට වගේ පටන් ගන්නකොටම පාදම දාලා දුන්නොත් ඒක ඉතින් අහන්න දෙයක් නෑ කියලා. ඒක නිසා අපි මේ ගම්බීරත්වයේ දේශනා කරයි කියලා මතක් කරගත්තයි කියලා අපිට මේ වැරදිච්ච දේවල් වෙන වෙන දේවල් අදාහගත් එක කවදාකවත් පාඩුවට හිටින්නේ නැහැ. මොකද මේ අපි කතා කරන හදන ධර්ම ඉතාමත්ම බලවත්. කොයි වෙලාවකෝ ඒකට මුළු හදින්ම කටයුතු කරන්න පටන් ගත්තට පස්සේ මේක අකාලිකවම එතන එතනම එතන එතනම Tamanට අසහානී අඩුවීම ඇති ආතති අඩුවීම අතින් දරතපදලා අඩුවීම අතින් තමයි තේරෙන පටන් අර ගන්නවා මේ වර්ධනයක් පේන පටන් ගන්නවා. ඒක තවත් ඉතින් ටිකක් කැපිලා පේන්න පටන් අර ගන්නවා සත් ධර්මයේ වැඩිපුර ඇසීමෙන් සහ සත්පුරුෂයන්ට ලං කරලා. එන්නේ එන්නේ එන්නේ ලං කරලා. ඒතර පාරත් එන්නේ එන්නේ පහස්කමක් එන්න පටන් ගන්නවා. අන්න එවැනි ප්‍රතිපදාවකට එවැනි ප්‍රතිපත්තියකට යෙදලා ඉන්නකොට උපදවාගත යුතු ධර්ම අටක් අපි මේ වැඩමුළුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු. කතමේ අට ධම්මා උපාදේ තබ්බා. භවනා කරන යෝගාවචරෙක් විසින් දැනගෙන උපයාගත යුතු ධර්ම 8ක් තියෙනවා. ඒ ධර්ම 8 ਸਰවඥාන්සේ යම් තැනකදී කාට හරි දේශනා කරපු එකක්. සාරිපුත්‍ර ස්වාමීන්සේ ලස්සනට වගුවක් දාලා උපදවාගත යුතු ධර්ම 8 කියන කොටුවේ මේ ටික දාලා තියෙනවා. අතට මේක අනුරුද්ධ සූත්‍රයේ දේශනා කරලා තිබුණා අපි එක දවසක් දැනදී නොලෙජි කරා ඒක දේශනා කරන්නේ මහා පුරුෂ විතක්ක විදියට අනුරුද්ධ ස්වාමීන් වහන්සේට සරුවචනසිකේ ගන්දුනා. ඒකම මෙතෙන්ට උපටලා දක්වනවා. ඛතමේ අට ධම්මා උපාදේ තබ්බා. ඒ ප්‍රශ්නේ සරුවචනාංශේ තමයි ඉදිරි ඉදිරිපත් වෙච්ච පරිස්සෙන් අහනවා. පිරිසින් අවට පස්සේ උත්තර බලාපොරොත්තු නෙවෙයි අහන්නේ. අද මේ කියලා දෙන්න හදන්නේ උපදවාගත ධර්මයටයි කියන එක ඊට පස්සේ හාරිපුත්‍ර සාංශය දෙනවා සාමූහික ගොනු කරපු උත්තරේ අට මහා පුරුෂ විතක්ක කියලා. මිනිස්සෙක්ගේ තුල උපදවා ගත්තේ නැත්නම් අයාලේ යන අනාචාරයේ දෙන විතක්ක අටක් තියෙනවා. ඒ විතක්කාට දැනගෙන හරි පාට දාගන්න ඕනේ. එහෙම නැත්නම් ශාසනයක ප්‍රතිපත්තියක ඉදී ගත කරන්නේ නැති වෙනකොට තියෙන අපාගාමී වෙන සංසාරයට බැඳෙන විතක් අටක් තියෙනවා. අන්නේ විතක්කට බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ ඒ වෙනුවට දෙන සම්මා විතක්කටක් නැතවට මහා පුරුෂ විතක්කට කියලා කියනවා. නැත්නම් සත්පුරුෂ විතක්ක කියන තුන නැත්නම් සද්ධර්ම විතක්කටක් ගැන මේ කතා කරන්න බලාපොරොත්තු ඉතින් එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේක මිච්ඡා හෝ සම්මා කියන දෙක උප්පත්තියේදීම අපිට ලැබෙනවා. අතරමඟදී අපිට තියෙන මේ මිච්ඡා එක වෙනුවට සම්මා එක ප්‍රතිස්ථාපනය කරගන්න එක. ඒක නිසා වැදගත්ම දේ තමයි මිච්ඡා විතක්කේ දැනගන්න. දැනට අපි ළඟ තියෙන වැරදිලා තියෙන කාරණාව රෝග නිర్ణය කරගන්නකොට මෙන්න මේක අපි දැනට අපි කරගෙන යන හොඳයි කියලා හිතාන වගේ කරන්නේ. නමුත් ඒක මිච්ඡා. එහෙම නැත්නම් වැරදි. ඒක පටුයි. ඒ වෙනුවට බුදු කෙනෙක් පහළලා ඉන්නවා සාරිපුත්‍ර සමාජයේ මතක තියලා තියානවා කියලා දෙනවා. ඒ වෙනුවට මිච්ඡා විතක්ක වෙනකොට සම්මා විතක්කේ දාගන්නයි කියලා. ඒ වගේ ප්‍රතිස්ථාපනය කළ යුතු ස්ථාන අටක් විතක්ක වශයෙන් සඳහන් කරලා තියෙනවා. පළවෙනියම සඳහන් කරන්නේ අද අපි දවසට ඉදිරිපත් කරන්නේ අපිච්ච පිච්චත්තායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡතාය මේ ධර්මයේ හරියන්නේ මේ ධර්මයේ කරනකොට ලැබෙන්නේ අල්පේච්ඡ ගතිය මහිච්ඡතාවයට යෙදුනොත් ඒක ආධර්මී කියලා තේරුණා නමුත් මේ අල්පේච්ඡතාවය සහ මහිච්ඡතාවය අතර කෙලින් ඇඳපු ඉරක් නැහැ මේක අල්පේච්ඡ මේක මහිච්ඡ කියලා මේ දෙක අතර තියෙන සාපේක්ෂ වෙනසක් තමයි අපි දැන් ඉන්න අපි මේ ගත කරන ජීවිතය කොච්චරක් මේ පෘථිවිතරේ රත් වෙන්න හේතු වෙනවද? කොච්චරක් පරිසර දූෂණයට බලපානවද? කොච්චරක් චිත්ත දූෂණයට බලපානවද කියන එක අපි දන්නවනම් අපිට පුළුවන් වෙයි මෙච්චරම දූෂණය වෙන්නේ නැතු මෙච්චරම රත් වෙන්නේ නැතුව මෙච්චරම චිත්ත දූෂණය වෙන්නේ ඊට වඩා අඩුවෙන් දූෂණය වෙන තැනකට අල්පේච්ඡතාවේ හරහා යන්න පුළුවන් නිසා තමන්ගේ මහිච්ඡතාවේ දන්නවනම් එයාට පුළුවන් වෙයි මේ මහිච්ඡතාවය වෙනුවට අල්පීච්ඡතාවයක් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රතිස්ථාපනය කරන ප්‍රතිස්ථාපනය කරන යන. එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපි මේ අල්පීච්ඡතා මහිච්ඡතා කියන මේ විනොන්දණ්ඩ අරගෙන අනුන් මනින්ට පෙළඹෙන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් එimhe අපරාධය අපි අකුසල් රාශියක් ඇති. ඒක නිසා කෙනෙක් කැමති නම් සාසනෙ බෙල්ල කටයුතු කරන්න කෙනෙක් කැමති නම් ප්‍රතිපදාවක ඉල්ල කටයුතු කරන්න කෙනෙක් කැමති නම් එන්නේ එන්නේ එන්නේ ක්‍රමේ ජීවුණට යන්න එයා දැනගන්න ඕනේ මම කොච්චරක් දේවල් දවසකට ප්‍රයෝජනෙට සලකලා පාවිච්චි කරනවද එහෙම නැත්නම් කොච්චරක් දේවල් සුඛෝපභෝගීතාවයට සහ පාරිභෝගිකත්වයේ විදිහෙන් කරනවද ඒකෙදි මේ මේ නවීන විද්‍යාත්මක දියුණුව යටිතල පහසුකම් නිසා අපි මේක ඉතාමත්ම මානව ඉතිහාසයේ කැතම තැනක අදින්නේ බුදුමාකාර පාරිභෝගිකත්වයකට වැටලා පුදුමාකාර සුඛෝපභෝගී දේවල් වලට වැටිලා එක මිනිස්සෙක් එක කෑම වේලක් ගන්නකොට එක මිනිස්සෙක් එක ඇඳුමක් එක ගයක් එක අවුරුද්දක් එක දවසක් ගත කරනකොට විනාශ කරන ප්‍රදේශය ගත්තොත් අපේ අත්තල මුත්තල කිත්තල කිරි කිත්තල දත්තල පනත්තල කිරි කෑ මුත්තල කාදී අත්මුතු පරම්පරාවක් විනාශ කරන තර දේවල් අපි අද විනාශ කරනවා. ඒක තමයි අපි මේ දියුණුව කියලා කියන්නේ. ඒක තමයි මේ හාස්කූලට පත්තු කරපුවගේ චෝස් ගාලා උඩ යනවා වගේ උඩට ගිහලා ඩෝ ගාලා පොපරනවා වගේ වලිගෙට ගිනි තියාගෙන දැන් තියෙනවා. ඉතින් ඵලයන් අම්මා කොහේ යනවද දන්නේ කොච්චර විනාශ වෙනවද දන්නේ මෙතෙක් කල් ලෝකේ කෙලින් තිබුණ හැටිත් දැන් මේ රත් වෙන හැටිත් අපිට හිතාගන්න ඉතින් මම මොකද කරන්නේ කියලා අපිට හිතෙනවා. අපි ඇවිල්ලා ඉතින් පොඩි කෙනෙක් නේ මට කරන්න දෙයක් නෑ. නැමෙක් කළා හැක්කක්. කළ යුත්තකුත් තියෙනවා. Taman දවසකට පාවිච්චි කරන දේවල් පරිභෝග වස්තු අපි ගන්නවා. භික්ෂුවකට නම් සිව්පස්සේ කියලා, සීවර, පින්ඳපාත, සේනාසන, ගිලම්පස. තමන් අඳින ඇඳුම වළඳන බත ඉන්න සීනාසනය සහ ගන්න ගිලම්පස ගත්තොත් ගිහියක පැත්තෙන් ඇඳුම් ආහාර නිවාස සහ බෙහෙත් පිළිකර කියලා ගන්න පුළුවන් මෙවුව වෙනුවෙන් අපි මේ ගත කරන්නේ ඇත්තටම අපේ තාන්න මාන නිලතල පෙන්වන්න පන්ති මේ කවුරු පෙන්වන්නද එහෙම නැත්නම් ඇත්තටම පරෝදේන සලකාලාද කියලා ගත්තොත් හැම කෙනෙකුටම පරිත්‍යාග කරගන්න භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි යෝගාවචන විතරක් නෙමෙයි බෞද්ධයන්ට විතරක් නෙමෙයි කාටත් කරතයි. නමුත් කිසිම දවසක දේශපාලන විවස්ථාවක තියෙනවා කියලා බලන්න ඇති කියන්න උගන්නට විවස්ථාවක්. පස් අවුරුදු සැලසුම්, දස අවුරුදු සැලසුම්, මධ්‍යම ව්‍යාපාර ඩිසෙන්ට්‍රලයිස් කරපුවා එකම තැනකවත් කිසිම දවසක දේශපාලන න්‍යාය පත්‍රික ඇති කියන එක උගන්වන්න කියලා බලන්න. ආර්ථික විද්‍යාව උගන්න මොනම ආර්ථික විශේෂඥෙක් හරි අරන් බලන්න ඇති කියන්න උගන්වනවද කියලා. සමාජ විශේෂඥයෝ මේ සමාජය හදන්න හදනවා, දියුණු කරන්න හදනවා. නමුත් මේ ඒගොල්ලන්ගේ ඩික්ෂනරි එකේ කිසිම තැනක ඇති ඉනස් කියන එක නැහැ. මොකද ඉනස් කියන වචනේ දාපු ගමන් මොටිවේෂන් එක නැතිලා. මට දැන් ඇති කියපු ගමන්ම අර ඉදිරියට යන තල්ලුව නැති වෙනවා. ඒ නිසා අපි උද්දී ඉඳලා හැඳ වෙනකන් මොටිවේට් කරනවා හැම කෙනාම උනන්දු කරනවා අරක ගනින් මේක ගනින් එහාට ඵලයන් චූන්චෑ මෙහාට ඵලයන් චූන්චෑ සිංගප්පූරුවේ වැසියෝ කැමරට බීමට රුසියෝ කියලා දිනව පුදුම ඇදිල්ලක් ඒක ඉතාමත්ම සෝචනීයයි අපි අපේ දරුවන්ට පෙන්වන පාඩ විශේෂයෙන්ම සලකලා බලන අපේ දෙම අපි අපිට පෙන්වන පාරත් අපි අපේ දරුවන්ට පෙන්වන පාරත් අතර ගත්තොත් 100%ක්ම වෙනස් වෙලා තියෙනවා ඒකට නම් නාකියෝ ටික හොඳයි නාකිච්චුන්ට තේරෙනවා. මේකයි කියන කතාව. ඉතින් අලුත් පරම්පරාවට ඒක ඒක ටිකක් අඩුයි. මත ඒගොල්ලන්ට බලතේ ඒගොල්ලන්ගේ දෙමාපිය පරම්පරාව. මේ මිනිස්සේ අවුව තපින්න ගලක් අරගෙන ගියොත් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන ගෙනත් තියලා බින්ද ගන්න. දැන් වාගේ මේ පරිසරය වෙනස් කරලා ගෙපල කපාගෙන වට්ටම් කරගෙන ඒ කාලේ මොකක්වත් නැහැ පරිසරයට අනුව ගැලපෙන. ඒ සඳහා කරන දේ ඒගොල්ලෝ කරන්නේ මේ පොළොව මහී කාන්තාවට කරන ගෞරවයක්. සබහා ධර්මයට කරන ගෞරවය. ඒක ඇනිමේෂන් දාලා ඒක ඉර දෙයන්න වදිනවා, වැස්සට වදිනවා, අකුණු ගන්නට වදිනවා. ඒක ක්‍රමයකට කරු කරගෙන හිටියා. දැන් මේ තාක්ෂණي ආපු ගමන් පරිසර වෙනස් කරන්න උත්සාහ කරනවා. අපි ඔක්කොම මට්ටම් කරනවා. মালටිනේෂනල් ප්‍රොඩක්ෂන් එකට ලයින් එකට යනවා. විනාශ කරන ප්‍රදේශ කොච්චරද කියලා දන්නේ නැහැ. ඇත්තට මේ යතිම් බලන්න අපි තුන්වෙනි ලෝකේ රටක ඉපදිච්ච එක ලංකාව වගේ ඉපදිච්ච එක ලොකු ආසනාවක්. මොකද අපේ වස්තු තාම විනාශ කරගන්න බැරි වුණා ඇත්තටම ප්‍රභාකරන් නිසා. ප්‍රභාකරන් නොහිටියාන පසුගිය අවුරුදු 30 ලංකාවේ ගණ්ඩ දෙයක් ඉතුරු වෙනවා. සිංහරාජෙත් ඉවරයි. වතුර ටිකත් ඉක්ුණා. ඌ මම හරි ආසයෙන් ඇති ප්‍රභාකරන්. අනිවාර්යයෙන්ම මම මෛත්‍රී කරනවා නටන්න දුන්නේ ඒ ප්‍රභාකරන් හදන හමුදාය කිසි කෙනෙකුට සිගරට් එකක් බොන්න බෑ. කිසි කෙනෙකුට මත්පැන් පාවිච්චි කරන්න බෑ. කිසි කෙනෙකුට කාමීත්‍යාචාරය කරන්න බෑ. පුදුමාකාර දැඩි විනයක් එක්ක ගිහිලා තියෙනවා. මේ පාලනය කරන්න පුළුවන් තුන් දෙනෙක් විතර ඉඳලා තිනවා. ඒගොල්ලෝ නිකන් දෙමළ තත්ත්වවාදී නොවන බව තේින්න සෙනග ඉස්සරහා සිගරට් බොනවලු. බීලා වගේ ඉන්නවා. ඒගොල්ලෝ තමයි ප්‍රධානම කට්ටිය. අනිත් කිසිම සමාජිකයෙකුට දීලා. ඒක නිසා මේ සිංහල බෞද්ධයන්ට රිදෙන්න මම මේ කියන්නේ. නොතිබුණා නම් ඔය ආපු ක්‍රමේ හැටියට අපි කොහෙයි ගන්න. අල්පේච්ඡතාවය කියන්නේ එහෙම කවුරුත් අපිට බලපෑම් කරලා දෙන එකක් නෙමෙයි. භික්ෂු ජීවිතය ගත්තාම ඒකට පරමාදර්ශයක් උතුරාජානන්සේ පෙන්ලා දීලා තිනවා. උන්වහන්සේ රජපැටියේ රජමාලිගාවෙන් බැලලා ගියේ පල්ලෙහාට ඇටේරියා කොළකලයක සිවුරේ ලාගෙන නිදාගෙන පහුවෙන්ද උදේ මිනිස්සෙක් ඇවිල්ලා අහනවා දන්නේ તો කවුද කියලා මේ රාත්‍රියේ සීතලේ සුවසේ නිදාගත්තද කියලා. හොඳට නිදා ගන්න කට්ටිය අතර මාත් කෙනෙක් තමයි කියලා කිව්වා. රජමාලිකාවෙන් එළියට ඇවිල්ලා නිකන් මේ ඇටීරියා කැලේක නිදාගන්න. ඒකෙන් ඉවරලා රාජකන්‍යාව දෙපැත්තෙන් සෙමර සලද්දී. සත්තනු සුදු හඳුන් අබරද්දී. රාජභෝජනය රත්තරන් තලියේ තියලා පූජා කරලා කාපු වළඳපු ඒ රාජකුමාරයා යග්යක් පානේ ගිහිලා පින්ඳ පාත ලැබෙන ටික වළඳලා ඒක බුද්ධ භෝගී කියලා නම් කරගෙන ඒකට උසස් තනන් දීලා කතා. ඒක රාජකීය પરම්පරාව නෙවෙයි. ඉතින් කියනවා නිකන් අර ආර්ය වංශ සූත්‍ර දේශනාවේදී මතක් කරලා කියනවා සිද්ධා සුද්ධෝදන රජුරෝ තමන්ගේ පුතා මාලිගාවෙන් ගියාට පස්සේ අවුරුදු 7ක් පයින්කාරයෝ 10 දෙනෙක් ඇරියා මේ මිනිස්සයා කොහෙද ඉන්නේ කියලා බලලා අපව එන්න කියන. ඉතින් යණ යණ එක්කන ඒ ගිහිල්ලා පැවිදි වෙනවා ඉන්නේ නැහැ. ඒ කියන්නේ එහාට පණිවිඩේ ගියාට මෙහෙට පණිවිඩේ ඉන්නේ. පස්සේ වැලි කෙලියේ පටන් හිතපු ඒ කාළුදායි ඇමතිවරට කතා කරලා කිව්වා. පුදුමාකාර දුකක් තියෙන මෙහි යසෝදරාව තැවෙනවා. මේ ඉපදිච්ච දරුවට සිංගල් පේරන්ට් ෆැමිලි තාත්තනේ රජකම දෙන්න කවුරුකුත් නැහැ. ගිහිල්ලා කරුණා කළා කියන්නේ. ඒක යා කිව්ව හැබැයි මම යනව ගියොත් මට පැවිදි වෙන්න අවසර දෙනවනම් මම පරිවිඩිය කියන්නම්. ඉතින් සුද්ධෝත රජුරවන්ට සැකයි ඉසලා කටි අවසර ගන්න නැතුව ගිහිල්ලා පැවිදි වුණා. ඒක නිසා අපව ආවේ නැහැ. මෙයා පැවිදෙන්න අවසර අරගෙන ගිහිල්ලා මුතු වෙලාව බලලා සරුවචනාංශේ ගාව බණ භාවනා කරලා ඔක්කොම කරලා පැවිදි ලබාගෙන කිව්ව අවසරයි මේ මහරජුරෝ බලන්න වෙනකන්. වදින්නේ. 12000ක් ඒ වගේ පැවිද්දොත් එක්ක නිරෝධාරාමයට ඇවිල්ලා කැලේ ඉන්නවා. මේ වගේ වෙලාවට කියන්නේ ආවේ දැන් හෙට උදේ කල්පනා කරලා බලව දැන් හෙට උදේ නැගිටිනකොට මේ 12ට টয়ලට් කොහෙද තියෙන්නේ? ටූත් පේස්ට් කවුද දෙන්නේ? දත්බුරුසෝ කවුද දෙන්නේ? පින්නපාත බෙදන්නේ කවුද? මේ අද ළමයි 17 දෙනෙක් ඇවිල්ලා නටපු නැටිල්ලත් එක බලනකොට 12000ක් එම ආවනම් දැන් අපි හිතන්නේ මෙතන 40ක වැඩසටහන කරනකොට 20ක් විතර එක සැරේ ඇවිල්ලා මටත් එන්න ඕනේ කිව්වනම් අපිට අපිට අපි පාස්පත් වෙන අපහසුතාවය ඉන්ෂුරන්ස් තියෙන්න ඕනේ ටොයිලට් තියෙන්න ඕනේ ෆස්ට් ඒඩ් තියෙන්න ඔක්කොම තියෙන්නේ බෑ දැන් බලන්න 12000ක් ඇවිල්ලා රජ කෙනෙක්ගේ ආරාධනාවකට ඉතින් පාන්දර සරුවචනාංශය බැලුවා කිසි කෙනෙක්ගේ ආරාධනාවක් නැහැ කඳ ටිකක් දෙන්නවා කිසි කෙනෙක්ගේ ආරාධනාවක් නැහැ උණුතුර ටිකක් දෙන්නවා කිසි කෙනෙක් නැහැ දැහැටි දණ්ඩක් පූජා කරන්නේ කිසි වැසිකිලි පැසිකිලි මොනවත් නැහැ. කල්පනා කරලා බැලුවා පෙර බුදුරජාණන් වහන්සේලා මොකද්ද කරේ? පින්ඳ පාතේ පාත්‍රය ගත්ත ඉස්සරෝම. ඉතින් පිටිපැසෙන ගෝලයන්ට වෙන කරන්න දෙයක් නැහැ නේ. මහේ කහිඟා කනකොට පන්තිමු තිඟා කන. දැන් හිඟා කකා ගියේ කොහෙටද? රාජමාලිකාව තියෙන වීදියට. විදිය යනකොට යසෝදරාව දැක්කට පස්සේ ඉනිපත් වුණා මේ රජ වෙන්න දැන් සාමාන්‍ය ඒක යනකොටත් යුව රජ රජ වෙන්න පුළුවන් රජ නෙවෙයි සක්විත රජ වෙන්න වාසනාව තියෙන මේ රජපැටියෙක් අද මාලිගාව ඉස්සරහ හිඟා කරනවා ගිහිල්ලා මාමණ්ඩිට කිව්වේ අපි මූණේ දැලි ගන්න ආන් ගිහිල්ලා බාණ්ඩ ත්‍රිමත්‍ර කවුලේ මොකද්ද වෙන්නේ කියලා සුද්ධෝදන රජුන්ට මේ කියන කතාව හැටියට මේ අගමුල පටලවා ගන්න බැරි වුණා බැලූ බැල්මටම 12000ක් හිඟා කරනවා මාලිගාව ඉස්සරහ උඩට සලුවක් ඇඳ ගන්න බැරුව ගියා රාජලීලාවෙන් නෙවෙයි දුවගෙන ගියේ පාර මැදට ගිහිල්ලා කිව්වා අත් දෙයනේ මේ මොකද්ද කරන වැඩි බුදුපා මහරජා අපි මේ වන්තේ පවත්නවා ඈ මොකද්ද මේ වන්දේ පැවැත්ලා අපි ඇවිල්ලා මේ මේ සම්මත මහා රාජ වංශේ නේද? කොහොම නෑ නෑ මේක ආර්ය වංශය. මේක තමයි ආර්ය වංශයේ උසස්ම මේ ප්‍රතිපදාව කියන රජුණගේ චින්තන වලට 100%ක්ම පෙරළුනේ හිතගෙන උඩට සාලුවක් නැතුව මේ වචනේ ඇහෙනකොට මොකක්ද ආදිවංශ ප්‍රතිපදාව කිසිම රස්සාවක් කවදාකවත් කරන්නේ කවුරු හරි දෙන දෙකේ යැපෙන. ඒකේ මොනම විදියකටත් මහිච්ඡතාවයක් එන්න බෑනේ. පාරිභෝගිකත්වයක් එන්න බෑ, මාන්නක්කාරකමක් එන්න බෑ. දුන්න දෙයා දුන්න දෙයින් යැපෙන කතිය. ඒ හිතගෙන බණකින් කොට එතනදීම රජු රසවන්නේ. මේ නිහතමානිකමේ අල්පේච්ඡතාවයේ ප්‍රායෝගික පාඩම. ඉතින් දැන් කාලේ එහෙම දෙයක් වුණා නම් යසෝදරාව ෂුවර් මානවයිති වාසිකම් පිළිබඳ නඩුවක් දානවා. බුද්ධෝදර රජුරෝත් අද්දෝදර රජු ඇත්තටම ගිහිල්ලා නඩුවක් යන්න කිට්ටුවටම ගියා පෙරකදෝරුවෙක් හිටියේ නෑ ඒ වෙලාවේ. මම එකයි කියන්නේ ස්වාමීන් වහන්සේ මම මේ තාත්තා කෙනෙක් විදිහට කියන්නේ මීට පස්සේ දරුවෝ පැවිදි කරන්න එපා තාත්තයින් අහන්න නැතුව කියලා ආ එතකොට කියනවා හා හා හා හා කියලා එතකොට වැඩේ වෙලා ඉවරයි කියන්නේ රාහුල කුමාරයත් ගිහලා නන්දහා නන්ද කුමාරයත් ගෙනිලා ආනාම කුමාරයත් පැවිදි කරලා අනුරුද්ධ කුමාරයත් පැවිදිලා ඉවරයි ඉතින් දැන් දැන් බෑ දැන් අපිට කරන්න බෑ දැන් අපි අම්මලා තාත්තලා අවුරුද්දක් පැවිදි කරන්නේ මොකද රජුරු බුදුරජාණන්සේකට අනුමත දුන්නා නැති බුදුරජාණන්සේ කරපු වැඩේ ඉන්නපු ආදර්ශයේ අද කිසිම බෞද්ධයෙක් ඒ විදිහට දකින්නේ නැහැ බෞද්ධයන්ට මේ ආර්ය ප්‍රතිපදාව ආර්යමත් ප්‍රතිපදාව එහෙම නැත්නම් ඒ පැවිද්ද කරන වැඩේ කරන්න ගියාම নানা ප්‍රකාර වෙන දේවල් තියෙනවා. ඒ දේවල් තබා හිත බිය යුතු වෙන දේවල්. ඉතින් ඒ යුව කරලා මෙතෙන් එනකොට ඕන්න ඇහැට පිටලා හොට බිම ඇනිලා මොනක්වත් කරගන්න බෑ. මම තියෙන උඩ දකුණ යන්නේ උතුරු වනකොට වම් වෙනකොට ඕන්න පන්සල් වලට යනවා. ඕන්න භාවනා කරන්න පටන් ගන්නවා. මේ අම්මා එහෙම බනිනවා ඇති හිතෙන් කරන්න දෙන්නේ. ඉතින් අපි හිතමු මේක පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටිපීදී තරුණ ඔදේ තියේදී જાතියක් වශයෙන් එපා පුළු පුළුවන් කෙනෙකුට අපිච්චත් අපිච්චත්හායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡතාය කියලා හැම ශිල්පෙම ඉගෙන ගනින් හැම ශාස්ත්‍රෙම ඉගෙන ගනින් හැම හම්බ කිරීම අංගබරපං හැබැයි පාවිච්චිය දැනගන්න ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න ඒක කියන්නත් ලැජ්ජයි අද දෙමව්පියෝ. මොකද දෙමව්පියන්ගේ කෝලම් දකින්නකොට දරුවන්ට පේනවා අම්මලා තාත්තලා හෙළුවෙන් ඉන්නේ කියලා. ඒගොල්ලෝ මුළු ජීවිතේම සැලසුම් කරන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ හැටියට. ඒගොල්ලෝ මුළු ජීවිතේම සැලසුම් කරන ජනමාධ්‍ය පිටිපස්සේ ගිහිල්ලා. ඉතින් දෙමාපියෝ හිතගෙන චූ කරනකොට දරුවෝ දුවදුව චූ කරනවා. මලෙක් මහත්තයෙක් කියනවා මේ දුවට කිව්වලු මේ එතන මොකක් හරි යාට ඕනේ ඉස්කෝලේ යන දෙයට මේ බ්‍රෑන්ඩ් එක මේ දේ මේක ඕනේ. ඊට පස්සේ කිව්වලු තාම මම රස්සාවට ගිහිනකොට මෙච්චර වෙලා යනවා. කිව්ව බඩු ගන්න විදිය නැහැ වලඟ තියෙනවනේ එකක්. ඕක කරන පාවිච්චි කරන්න කිව්වලු. බෑ මට බෑ. අපේ පන්ති ළමයි මට ලැජ්ජා කරනවා. මට ඒක මේක ඕනේ. ඒකවල කොහෙන්ද හොයන්නේ කියලා ටික වෙලා කරන තාත්තගෙන් ටෙලිෆෝන් එක අරන් ගිහිල්ලා කළා මෙන්න මෙච්චරයි මෙන්න eBay එකේ තියෙනවා මේකට සල්ලි දීපන් හෙට ගෙදෙට්ට එනවා සල්ලි ගවන්නේ දරුවෝ කියනවා මටවත් තේරෙන්නේ නැතුළු මෙච්චර ඉක්මනට මේ බඩුවක් හොයාගන්න හැටි. ඒ දරුවා දන්නවා. තව තාත්තා කෙනෙක්ට කිව්වට පස්සේ මේමයි ගන්න සල්ලි නෑ පුතා කියලා පර්ස් එක පෙන්නුවා. ඒකේ සල්ලි නැල්ලු. ඒකද අර බැංකුව ළඟ තියෙන විත්ති අත ගහපුවම සල්ලි අර තාත්තා සල්ලි එනවනේ. දැන් සල්ලි පාවිච්චි කරන්නේ නෑනේ මට බොරු කියන්න එපයි. කියන්නේ ඒ දරුවා අපිට වැඩි ඉස්සරහා ඉන්නේ පාරිභෝගිකත්වයේ. ඒ මොකද අපි මේ කරන වැඩේ දාතු හොඳට ආදර්ශ ගන්නවා. අපි කොයි වෙලාවක හරි තීරණ අරගත්තොත් දෙයක් කරන්න ප්‍රයෝජනෙ සලකලයි කියලා. ප්‍රයෝජනෙ සලකලා කියන වචනේ තමයි ඔය අපිච්චතාවයට දෙන්න තියෙන්නේ. ප්‍රයෝජනෙ සලකලා කරන දේදී අනවශ්‍ය විදියට අත්කිලමතාණියෝගයට යන්න එපා. තමන්න පුළුවන් නම් ධර්මික ලැබෙන දේ පාවිච්චි කරාට කමන්නේ නැහැ. නමුත් ඒක ප්‍රයෝජනෙ පිණිස නැත්නම් මේ රට්ටුන්ට පෙන්වන්න මහාන්තත්ත කමට ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තිබුණ නිසා ඒව දෙයක් කරන්න ගියාට පස්සේ ඒ ඇඩ්වර්ටයිස්මන්ට් දෙන මිනිස්සු කවදා හරි අපේ හිත සෝබල්ලා දෝව කරන්නේ. අපේ අත්ත කුසල සලකර කවදාකවත් නෑ. ඒක නිසා මේ අල්පේච්ඡ මහේච්ඡ කියන වචෙන් බලපාන්නේ ඉච්ඡ කියන වචන. ඉච්ඡාව කියලා කියන කැමැත්ත. නකෝපනේතම් භික්කවේ ඉච්ඡේ උපත්තබ්බං කියලා බුදුරජාණන්සේ සඳහන් කළා. මහනි මේ ලෝකේ කිසිම දෙයක් පැතුව පමණින් ලැබෙන්නේ නැහැ. ඒකට පිං ඕනේ ඒකට ක්‍රියාවලියක් ඕනේ. අපි ඔක්කොම නිවන පැතුවට පැතුව පමණින් නිවන ලැබෙන්නේ නැහැ. නිවන තියා මොන දෙයක් කරන්න. ඒ නිසා ඒකට ක්‍රියාපටිපදාවක්. ඒ ක්‍රියාපටිපදාවේදී ප්‍රයෝජනේ සලකලා ප්‍රයෝජන සල්පවන ඉක්මවලා ගිය ගමන් අනිවාර්යම චිත්ත දූෂණය පරිසර දූෂණය කියන එක අහන්නම දෙයක්. ප්‍රයෝජනේ සරකලා පාවිච්චි කරනකොට හරි සතුටක් ඇති වෙනවා. අම්මගේ තනින් දරුවා කිරිබොනකොට කිරි කඳුලක්වත් අහක යන්නේ නැහැ. තනේට කිරි කඩතිලානේ කිරිබොන්නේ. එතකොට නාස්තියක් වෙන්නේ විදියක් නැහැ. බොක්කෙම්මනේ සම්බන්ධය තියෙන්නේ. දැන් අපි මේ අතරමැදනේ මේ මල්ටිපිලියන් කම්පැනි කාර්යය ඉන්නේ. නිෂ්පාදකයා සහ පාරිභෝගිකය අතර තනිකර අධිකාරිය අරගත්තා මේ නවීන විද්‍යානුකූල නිෂ්පාදනයත් එක්ක යාන්ත්‍රීකරණයත් එක්ක එයා තමයි තීන්දුව කරන්නේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා. මේ මනුස්සයා මකරයා. එයා ගාව කවදාකවත් කැවුත්තක් නැහැ කවදාකවත් පයිලජ්ජාවක් නැහැ. මේ 365 දිනෙද කොහෙද මුළු ලෝකෙම තියෙන ඔක්කොම විනිශ්චය කරන්නේ. ඒ 365 තමයි තව අවුරුදු 20කට පස්සේ මොකද්ද වෙන්න ඕනේ? ශ්‍රීලංකේ ඇඳුම් මොහොතරේ මොකද්ද වෙන්න ඕනේ? අපි කණ්ඩෝනේ මොකද්ද? ගයක් වෙන්න ඕනේ මොකද්ද කියලා ඒගොල්ලෝ තමයි තීන්දුව කරන්නේ. ඒ 360 ගාණෙම කියනවා ඒගොල්ලෝ මනුස්ස ශිෂ්ටාචාර වෙනවට කැමති නැහැ. ඒගොල්ලෝ මොන විදියෙන් හරි තිරසං කරන්න හදනවා. කාම මිත්‍යාචාරය කරවලා, හොරකම් කරවලා, මිනි මරවලා, සා විශාල ව්‍යාපාර වගේක් කරනවා. ඒකලියොල්ලා ඒගොල්ලෝ තමයි ට්‍රෙන්ඩ් එක සෙට් කරන්නේ. ඒකට අහු වෙන්නේ ওই ઈચ્છාව තියෙන කෙනා විතරයි. සොක්‍රටිස් ඇතෙන්ස් නගරය හරහා ගියාලු. ඉතින් ඒ දවස්වල තිබුණු විශාලම නගරයක් රෝමේ. එයා ගෝලයට එක නගරය හරහා ගිහිල්ලා කවුරු කාටි පුදුමාකාර දෙයක් මෙච්චර දේවල් තියෙනවා මට එකක්වත් ඕනකමක් නැහැ නේ කිව්වා. මම මේ නගරේ හරහා ගියා මට මේ එකක්වත් අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මගේ තියෙන පිරිච්ච ගතිය. දැන් අපි සුපර් මාකට් එකට ගියාට පස්සේ ගන්නෙ බඩු අවශ්‍යතාවයකද? බිල කියනකොට අපි දන්නේ මොනවද ගත්තේ කියලා ගෙදර ඇවිල්ලා බලනකොට ඇයි ගත්තේ කියලාවත් අපිට තේරෙන්නේ නැහැ. මොකද ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් අපි අපි හරවලා ඉවරයි. දුවලා ඉවරයි. ඉතින් මොකද හේතුව අපිට මේ සතියක් එහෙම නැත්නම් මේ ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන ගතියක් එහෙම නැත්නම් මේ ලද දෙයින් සතුට වෙනවා කියන එක සන්තුට්ඨෝ හෝති ඊතරීතර චීවරේන කියන එක ලදයම් චූරකින් සතුට වෙනවා කියන එක ඊතරීතර චීවර සන්තුට්ඨ්‍යාචවන්නවාදී ලදයම් චූරක ಗುಣ කතා කිරීම සන්තුට්ඨෝ හෝති ඊතරීතර පිණ්ඩපාතේන ලදයම් පිණ්ඩපාතකින් සතුට වෙන ගතිය ලදයම් පිණ්ඩපාතකින් සතුට වීමේ ಗುಣ කතා කරන ගතිය ලදයම් සේනාසනයකින් මේ ලඟුම් පොලකින් සතුට වෙන ගතිය ලදයම් සේනාසනයකින් සතුට ಗುಣ කතා කරන ගතිය මේ තුන නැත්තම් කවදාකවත් එයාට අධි කුසලයේ තේරෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම් වෙලාවක කාට හරි ලද දෙයින් සතුටු වීම දන්නේ නැති කෙනාට හැමදාම ලාමක කුසලයේ ලොකු වෙලා පේනවා අධි කුසලයේ පුංචි වෙලා පේනවා. නැට මන් දන්නේ නින්දයයිද කියලා කට්ටියට මේව කතා කරනවා. ඒ මොකද බුදුජානනාංශකේ මාරසේනා පෙන්වනකොට කාමාතේ පටවා වෙනවා. ඒක අපි දන්න දෙන්නේ. කාමයේ තමයි ප්‍රථම මාර්ගය. දෙක ဒုတိ ය අරති උච්චති. අරතිය කියලා කියන්නේ අධි කුසලයට කම්මැලිකම. කියලා හැකි අධි කුසලයේ තියේදී ලාමක කුසලයේ කරනවා. අධි සීලයේ තියේදී සාමාන්‍ය සිල්ලර කුසලයක් කරගෙන ෂේප් වෙලා ඉන්නවා. පංචිල්ම බැරන හතරකින් බැරිද කියලා අහනවා. පාම තියෙන්න ඕනද මේ අටසිල් ගන්නකොට රැයට පොඩ්ඩක් කෑවට කමක් නැද්ද? ඒ තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක වෙනුවට පණේපා කියලා යනව වෙනුවට අධි කුසලිනට ලාම කුසල. ඒකට හේතුව මොකද? ප්‍රත්‍යක්‍රියේ ඇති කිජු භාවය. ඒ නිසා අපි කොච්චර භාවනා කළත් හත් දවසේ සති භාවනාව කෙරුවත් සති භාවනාව තියා ගමනක් නැහැ. සිව්පස්සේ කෙරේ පිළිහිටන ආකාරය පිළිබඳ වෙනසක් වෙලා නැහැ. යම් කිසි කෙනෙක්ගේ යම් ආකාරයක තමන් පාවිච්චි කරන දේවල් පිළිබඳ අපිච්චතාවය මතුණා නම් ඒ කෙනාට නෙවෙයි වටේ ඉන්න කටියට තේරෙනවා. මේ මනුස්සයා එන්නේ එන්නේ එන්නේ කැපකිරීමක් කරනවා. කැපකිරීමක් කරන කියන්නේ නම් සතු දෙය දන් දෙන එකත් කැපකිරීමක් තමයි. නමුත් තමන් පාවිච්චි කරන ප්‍රදේශය අඩු කරලා ඒක වෙන කෙනෙකුට හරි පාවිච්චිට පිණිස දීලා තමන් ඇති කියන්න ඉගෙන ගන්න ගතිය එනවනම් ඒක තමයි මේ අද තියෙන නවීන තාක්ෂණයේ ලෝකේ රත් කරන එකට පරිසර දූෂණය කරන තියෙන එකට උත්තරේ. ඒක කටක් කරලා කියන්න බෑ කිසිම දේශපාලනඥයෙක්. කිසිම ආර්ථික විශේෂඥයෙක් කිසිම සමාජ විශේෂඥයෙක් තම ਸਰවඥාන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරනවා අපිච්චත්තායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පං මහිච්ඡස්ස කියලා මේ ඉච්ඡ කියන වචනේ. තෘෂ්ණාවටම දෙන දෙයක් ඒක නිසා අපි යම් විදියකට මේ ජීවිතයේ සන්තෝෂයක් ඇති කරගන්න තුව මැරුණොත් ඒ ඌන භාවය අതൃප්තිකර භාවයම ඊගාවාත්මය කරනවා. ඒක නිසා ඒ රත්පාල ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ඌනෝ ලෝකෝ අතිත්තෝ කාමදාසෝ මේ ලෝකේ හැමදාම ඌන කතියක් තියෙනවා අඩුවක් තියෙනවා අතිත්තෝ අතෘප්ති කරගතියක් තියෙනවා මුල් ලෝකේ හැමදාම කාමයට අහිඳිනවා ඇයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වගේ අපි සීමාන්තිකව දඟලනවා අපි දන්නවනම් මේ ඇහිදල් කුඩේට පුරවන්න හදන්නේ කියලා. එතකොට අපිට පේනවා අපේ ජීවිතයේ එන්නේ එන්නේ එන්නේ තාම දේවල් ආසාවල් වැඩි වෙලා ඉච්ඡා වැඩි වෙලා කටයුතු කරනවා නම් අපි ඇසුරු කරන්නේ එහෙම මකරයෝ එහෙම පෙරේතයෝ එහෙම කාපිරියෝ නම් ඉතින් මොන භාවනාවකින් කොට ගන්නේ ඒකට ඒ පරිසරයත් හැදෙන්න ඕනේ. හැදිලා ඉස්සරහට යනකොට තමයි තේරෙනවා අපි නොදැක්කට එහෙම නැත්නම් භාවනා නොකරන කට්ටිය නොදැක්කට එහෙම simple living high thinking කියන මිනිස්සු ලෝකේ ඉන්නේ. එමිසු හොඳ විශාල තාන්නමාන නිලතට දරුවට තාමත්ම නිහතමානීව කිසිම වෙලාවක ඒව පාවිච්චි කරන්නේ නැතුව බොහෝම සරලව මනුෂ්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් దేవතාවෝ වගේ මනුෂ්‍ය జాතියක් වෙනවා. අපිට කවදාකවත් හම්බෙන්නේ අපි මේ කෑදරම් පිටිපස්ස යන තාක්. මට අවුරුදු 26 දී මේ සතිය හම්බ වෙන වෙලාවේදී මේ එකම ලෝකෙ විතරයි තිබුණේ ඉඳුරන් පිනම විතරයි. මයි ළඟ තිබුණ දේවල් මම පුංචි කවිවල ලියලා තිබුණා ඒ කාලේ. ඒ විශ්වවිද්‍යාලයට යෑම නිසා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සුරංගනා කුමාරියක් මට ලැබියෝ. ඒ තමයි බලාගෙන යන අයිඩල් එක. හොඳ රසාවක් කරලා අනේ කිසිම අඩුපාඩුවක් නැති ලපනමවන් සඳ වගේ කෙල්ලෙක්. අපි නැවෙනකම් බලා ඉනවා ඊගා බැච් එකේ නෝට ගිහිල්ලා බලනවා මේ කොයි එකද තෝරන්නේ කියලා. දෙවෙනි අවුරුද්දේදී සතිය ඉදිරිපත් වුණාට පස්සේ මම ගොඩක් හැපිච්ච බව ඇත්ත. අපුණාට පස්සේ ධම්මික හඳුරෝ මට කතා කරලා කිව්වා මට උඹට කියන්න තේරෙන්නේ නැහැ මොකද මට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ ඒ සංස ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. අපි මෙතන එකතු වෙලා බදාදට සූත්‍රයක් සාකච්ඡා කරනවා. ඉරිදාට පැයක් වාඩි වෙනවා. කැමැතිනම් වරෙක්. මං ගියාට පස්සේ විශ්වවිද්‍යාලේන හොඳම ක්‍රීම් එක කිසිම දවසක බෞද්ධ වැඩක් කරන්නේ අන්තිම සරල ජීවිතයක් ගත කරන්නේ කවුරු හරි කෙනෙක් ගෙනලා දේශනයක් පවත්වනවා අත්දකපු දෙයක්. අනිදාසේ කට්ටිය එකතු වෙලා පැයක් භාවනා කරන කාටවත් කවුරුතු ගන්න නැහැ. මොනම මොනම ඉගැන්විල්ලක්වත් මොනක්වත් නැහැ භාවනාව. ඉතින් මමත් ගිහිලා පැය ගණන් භාවනා කරනවා මොකද්ද කරන්නේ? මොනක්වත් දන්නේ නැහැ. ඒ වුණාට මට පුදුම නිකන් දේව සභාවට ගියා වගේ අර ඉඳගෙන ඉන්නකොට ඒ පිරිසත් එක්ක ඉඳගෙන ඉන්නකොට පුදුමාකාර ආකර්ෂණයක් මට එන්න පටන් අරගත්තා. එතකොට ඒ කියන්නේ නිචිපතාම මම මේ පැය දෙකේ ගෙදර නෑ. පයින් යන දුර. තුන්ච මගේ පුතා ඇවිල්ලා තිබුණා දවසක් ඇවිල්ලා කොහොම පොඩි අයියෙක් කියලා. අම්මා කිව්වලු මෙහෙම හැමදාම බදාතටයි ඉරිදටයි යනවා කොහේ යනවත් දන්නේ නෑ. අම්මා දන්නේ ඇත්තටම දන්නේ. ඊට පස්සේ ඒ අයියා ඒ මල්ලි කතාවලු කොළු නැන්දම්ම දන්නේ ලොකුවම දන්නේ මේ දවස්වල ජීවිපී කියලා එකක් තියෙනවා. පන්ති වගේක් පවත්වනවා. පන්ති පහට ගියොත් නම් කෙලින්ම උසාවිය. සා පොඩ්ඩක් අහලා බලන්න. ඉතින් අම්මපත් එක්ක කන්න දීලා මයින් ඇහුවා. උඹලගේ වැඩගෙන අතු කියන්නේ යන්නේ නැහැ මේ කොහෙද උඹ යන්නේ? උඹ හම්බන්න මොකටේ? යම ඊට පස්සේ කරබා ඊට පස්සේ ආයෙත් දවසක් කතා කරලා මෙන්න මේ JVP කියලා එකක් අපිට තේරෙන්නේ නැහැ මේ JVP කියන්නේ මොකද්ද? ජේගුවේ රගලේ දවසට කිව්වේ. ශේකුවර පන්ති වගේක් තියනවලු. මොකක් තියෙන්න පුළුවන්. ඉතින් මොකද ප්‍රශ්න කියලා නෑ. උඹ ඒකටත් දන්නේ යන්නේ. මම කෝක ජනතා විමුක්තියක්. මේක මගේ විමුක්ති පන්තියක්. අම්මට මොනවක්වත් තේරෙන්නේ නැහැ. මම කව අම්මටම එකක් කියන්නේ. ඔය දන්නේ විශේෂක අත තියන්න යන්න එපා. මම ගියයි කියලා මොනව කරන්නේ? ජීවිපී ගියම නෑ නෑ මට උඹලගේ වට අපරත් වෙන්න බෑ. මං කියන්නේ මට නංගි පුතා ඇවිල්ලා කිව්වා යන්න එපා. යන්න එපා කියන්නේ නෙමෙයි. මෙහෙම භයානක තැනක් තියෙනවා. නමුත් ඒ එතන හිටියේ නෑ 10 දෙනෙක්වත්. මේ 10 දෙනාගේ ජීවිත දිහා බලනකොට මට තේරෙනවා මම යන්න හදන ඉහළම තැන ප්‍රොෆෙසර්ස්ලා. ඊළඟ හරි සිම්පල් බිම වාඩි වෙලා බණ භාවනා කරන මම දන්නේ මොකද භාවනා කරන. අවුරුදු 3ක් මම දිගටම ගියා. ඊට පස්සේ ධම්මික හමුදුර අසුනාට පස්සේ මට එක්කෙනෙක් මගේ දැම්මලා පස්සේ කිව්වා ආ කොහොමද කියලා මම කියලා කතා කළා. ඊට පස්සේ මම කෝ මං ආයෙ ඉන්නේ පන්තියට. ඒ ස්වාමීන් වහන්සේ කියන්නේ. රමාංශගේ ඇස් දෙක උඩ ගියා. විශ්වංග ඇයි කියලා. අපේ මේ අවුරුදු තුන ඇතුළත වැඩිම ප්‍රයෝජන හම්බෙලා තියෙන ඔයාට ඔයා තමයි තරුණම එක්කනා. අනේ කොහොම හරි එන්නේ කිව්ව මම කොහොමද දන්නේ කියලා නෑ අපිට තේරෙනවා කිව්වා මේකට තියෙන ආකර්ෂණය නිසා කොච්චර ප්‍රයෝජන ගන්නවද කියලා. ඒගොල්ල අතර තිබුණ යට අදහස කිසිම වෙලාවක බෞද්ධ කියා ගත්තොත් නොමකට තමයි යොමු කරන්නේ. නිසා බුදුරජාණන්සේගේ ප්‍රධානම පණිවිඩය අල්පේච්ඡ වීම සඳහා සත්‍යමත් වෙන්න කාටවත් කියන්නේ. එච්චර ලස්සන පණිවිඩයක් මට මට හම්බුනේ නෑ. ඒකට මට තේරෙන්නේ මේ මිනිස්සු අල්පේච්ඡ වීම නිසා මට නෑදෑය වුණ උනට මගේ භාෂාව නොඋනට ඒගොල්ලෝ දෙන පණිවිඩයේ මට තිබිච්ච මේ sannivedana වෙන ගතිය ඒක ජම්ම ගතියක්ද ඥානගත දෙයක්ද කර්මයක්ද කියන්න මට දන්නේ ඒ නිසා ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න අල්පේච්ච කෙනෙක්. ඒක වෙන්නේ නැත්තම් එහෙනම් මේ භාවනා කරන එකෙන් එච්චර නිකන් ගලක් උඩ වැපිරුවා වගේ ඇට කොච්චර හොඳ බීජ වුණත් සරු පොලොවක නෙවෙයි නම් වැටෙන්නේ හැදෙන්නේ. ඒ අනුව Tamanටත් තේරෙන්න ඕනේ එnde end end end ටික ටික ටික ටික මේ ඉච්ඡ මේ කැමැත්ත මේ ආශාව මේ කෙලෝරක් නැති ආශාව ඕන කෙනෙක් අහනවන ඕන දෙයක් දෙන්න ඒක වෙනම දෙයක්. නමුත් Taman දැනගන්න ඕනේ ප්‍රයෝජනෙ සලකලා දෙයක් පාවිච්චි කරනවා මිස උනාට වැඩිය සැලසුම් කරන්න යන්න එපා. ඒ අපේ තියෙන තුච්ච ගතිය තමයි ওই মালටිනේෂනල් කම්පැනි අපිව හුරහන්නේ. අපිට සොක්‍රටිස්ට වගේ කියන්න පුළුවන් නම් මම මේක හරහා ගියා මට මොනම දෙයක්වත් අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා එහෙනම් අපිට මොන ඇඩ්වර්ටයිස්මන්ට් එකකින්වත් අපිට හරියන්නේ මේ ඉච්ඡ කියන වචනය අල්පේච්ඡ මහේච්ඡ කියන වගේ අනිච්ච කියන පදයට ඇතුළට ගිහිල්ලා තියෙනවා. අපි අනිච්ච කියන පදේ දාන්නේ නিত্য නෑ කියන එකටත් අනිත්‍ය කියනවනේ. අනිච්ච දුක්ඛ අනාත්තම් කියන එක. මේ ඉච්ඡ කියන පදයටත් න ඉච්ඡති. ඉච්ඡ කියන්නේ කැමැත්ත කැමැතින එකට වරණගෙන්නේ අනිච්ච කියලා. එතකොට අයන්න නියන්න ඡයන්න බැදී මහ ප්‍රාණ ඡයන්න එන්නේ. අපි සාමාන්‍ය ලේන අනිච්ච ලියන්නේ අයන්න නියන්න ඡයන්න බැදී ඡයන්න. ඉතින් මේ මේ දෙකේ වෙනස අනිච්ච අනිච්ච කියන පද දෙකේ වෙනස තේරුම් ගන්න බැරුව අපේ අටුවාව දෙකටම සමාන අර්ථ දෙන්න පටන් ගන්නවා. ඉරිමානන්ද සූත්‍රයේම කවුරු හරි කියවලා තියෙනවා නම් දස සංඥාවල අනිච්ච සංඥා ඉනි පටන් ගන්න. අනිච්ච සංඥා, අසුභ සංඥා, අනත්ත් සංඥා, ආදීනව සංඥා ඊට පස්සේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා ආයසරයක් එනවා. පළවෙනියේ තියෙන්නේ අනිච්ච සංඥා. ඊට පස්සේ සබ්බ සංකාරේසු අනිච්ච සංඥා කියලා ඉක්කුත් තියෙනවා. ඒ කියන්නේ චෙකස්ලෝගෙන් හාමුදුර කෙනෙක් මට ඇවිල්ලා කිව්වා ওই දෙකම එකේ තියෙන්න බෑනේ දෙපාරක් එන්න ඕනේ නෑනේ මේ පස්සේ තියෙන්නේ අනිච්චා. ඉච්ඡාව නැතිකම. පළවෙනියේ තියෙන්නේ නිට්ටය නෑ කියන්නේ. පස්සේ මම දන්න හාමුදුරු තුන් හතර දෙනෙක් යවුවා ඒගොල්ලෝ තේරවාදී හාමුදුරු කියනවා අටුවාවේ තියෙන්නේ දෙකම එක පදේ කියලා. බුරුම හාමුදුර කෙනෙක් මට කතා කළා නෑ බුරුමේ අර්ථකථනේ දීලා තියෙන ඔතන තියෙන ඉච්ඡාව. නিত্য කියන වචන නෙවෙයි ඉච්ඡ කියන පදෙන් හැදිච්ච අනිච්ච පදය ඒ නිසා සබ්බ සංකාරයේසු අනිච්චා සංඥා කියන එකේ ඒකේ සඳහන් කර තියෙන යේ ලෝකේ උපයෝපාදාන චේතසා අදිඨානා විනිවේසානුසය තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ත සබ්බ ලෝකේ අනබිරත සංඥා අනිච්ච සංඥා කියන තියෙන්නේ පංචපාදාන ස්කන්ධේ අනිච්ච භාවය මේ මේ පදයේ ගත්තොත් මේ සියලු සංස්කාරයන් විශ්ේයි ඉච්ඡාවක් කැමැත්තක් නැති ගතිය කියන එක බැලුවොත් බුදුජානකගේ ධර්ම ඉතාම ගැඹුරු තැනක් පේන්න පටන් අර ගන්නවා මොකද ඉස්සල්ලාම දාසේ සරුවච්චන් වහන්සේ සංස්කාරයන් පිළිබඳ මේ ඉච්ඡාව නැති බව දැනගත්තට පස්සේ තමයි පළවෙනි උදාන ගාථාව අනේක ಜಾති සංසාරං සන්දහා විසං අනිවිසංඝාකාරංග වේසන්තෝ දුක්ඛා ಜಾති පුනක්ුණ මම මේ ගේ හදන වඩුව හොයාගෙන අනේක ಜಾති සංසාරේ මං ඇවිද්ද මට වැඩුව හම්බුනේ නැහැ. මම දැනගන්නකොට ගේ හදලා ඉවරයි. මට හැම වෙලාවෙම හම්බුනේ හදපු ගයක්. ඊට පස්සේ බුදුදහමේ බුද්ධත්වයේ විස්තර කරන්නේ අනේක ಜಾති සංසාරං සන්දාවිසං අනිදිසං ගාහකාරං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුන. ගාහකාරං දිට්ඨෝසි මම දැක්ක ගේ හදන එක. පුණ ගේ යන්න කාසි. උඹ දැනගනින් ඊට පස්සේ උඹ ආච්චිට ගෙවල් හදපන් මට ගෙවල් හදන්න දෙන්න. සබ්බාතේ පාසුකා භග්ගා ඒ ඔක්කොම කැණි මඩල පරාලම විනාශ කරා විසංඛාරගතං චිත්ත මගේ හිතේ සංස්කාර නැහැ සකස් කිරීම නැහැ ඒක තමයි සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා අනිච්චා සංඥා කියලා කියන්නේ ඒක නිසා මේ අල්පේච්ඡතාවයේ මහේච්ඡතාවයේ අතරමැද අපි පාලනයට ලක් කරන්නේ නැත්නම් අපි ප්‍රතිපදාවට ලක් කරන්නේ එහෙම නැත්නම් අපි මොනිටර් කරන්නේ අපේ සංස්කාර. සමන් දවසකට චේතනාපූර්වකව සචේතනිකව සසංඛාරිකව මොනවද කරන්නේ? මේ සසංකාරික සචේතනික කරන දේවල් අතර සිද්ධ වෙන දේවල් රාශියකුත් අපේ තියෙනවා. අපේ ජීවිතය අපේ ජීවිතේ පවත්වනට මෙටබලික් කරි අපේ හෘද වස්තුව ගැහෙනවා දත් වෙනවා ඉහළට වැවෙන එකටක චේතන අවශ්‍ය කරන්නේ ඒව මේ ජීවන යාත්‍රා මේ දේ පවතින අතර ඒක උත්කෘෂ්ඨ සේවයක් ඒ කොච්චරද කියනවනම් දේව භක්තින් කියනවා ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් ඔය දත්තිස් එක මැද දිව තියෙන එක හැපෙන්නේ නැතුව පොඩි දෙල්ලම නෙවෙයි. ඒක ඉන්ටෙලිජන්ට් ඩිසයින්. මොකද මේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එක අතර මම හිතාමතා කරන කියන හිතන තුනක් තියෙනවානේ. සචේතනිකව සවිඥානිකව කියලා කියන්නේ ඒවට බුද්ධජානන්සේ අபிසංකාර අபிසංචේතනා කියලා කියනවා. මේ අපි මේ තියෙන දේවල් තව හොඳකරන අපි සැලසුම් හදනවානේ. අපි ඒ සඳහා ක්‍රියාවත් වෙනවා. අපි වචන කතා කරනවා. අපි හිතනවා. මේ මේ හිතන දේවල් මමයා හරහා නැත්නම් මම උසස් වීමට කරන දෙයක් මෙතන. මාන්නෙන් කරන දෙයක් තියෙන මෙතන තෘෂ්ණාවෙන් කරන දෙයක් තියෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරයා මේ මුළු යෝග කර්මෙම යෙදිලා තියෙන්නේ Taman හිතාමතා කරන දේවල් පිළිබඳව පොත් බැීමක් කරන්නයි මේ සිද්ධ වෙන දේවල් සිද්ධ වෙද්දී මම කොච්චරක් ඒකෙන් සතුටු වෙන්නේ නැතුව අලුත් දේවල් හදන්න හදනවද සැලසුම් හදනවද වැරදිච්ච දේවල් ගැන කතා කරනවද කියන මේ සංස්කාර පිළිබඳව මූලික අවබෝධයක් ඇති කරන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා එව්වත් තිබුණොත් ඒ කියන්නේ මේ සංස්කාර තිබුණොත් සංස්කාර නැතුව ගත කරන ජීවිතය අතර ජීවිත දෙක ගත්තොත් මහා පුදුමාකාර හාස්තියක් තියෙනවා ඒක ලියලා තිබුණා පීදච්චි හාමුදුරුවෝ මේ සමාජ පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියලා. අපේ හැම චේතනාවක්ම මේ ස්වභාවික ගලනේ එහෙ මෙහෙ කරනවා. ඒ නිසා මේ යන දෙයට යන්නදල්ලා මේ ස්වභාවයත් අනුව ජීවත් වෙනකොට මේ පෘථිවි තලේ රත් වෙන්න දෙයක් නැහැ. පරිසර දූෂණය වෙන්න දෙයක් නැහැ. පෘථිවි තලේ දූෂණය වෙන්න දෙයක් නැහැ. එහෙම තමයි වැද්දෝ ජීවත් වෙන්නේ. අන්ට ගැදරස්. සතෙක් කවුන මරාගත්ත කෑවා ඉච්චරයි. සතු වවාගෙන කෑවේ නැහැ. අලයක් හම්බෙලා හාරගෙන කෑව මිසක වවාගෙන කෑවේ නැහැ. ඒ වගේම හිටපු දනක කිසිම දනක පිටියක අනම්මන ලියලා ගිහිල්ලත් නැහැ. අපේ උන් ගිය පාරේ ගන්ධස්තරනේ යන්නේ යන තැන ගඳ ගහලා තමයි යන්නේ. කිසිම සංස්කාරයක් නැහැ. යන්න පටන් ගත්තා. ඒ නිසා බුදුජානනාන්තේ මේක අපිට ගන්නකොට නම් පේන්නේ අපි නිකන් ආය වනතර වෙන්න හදනවා නිකන්. කොහොම නතර කරන්න හදනවයි කියලා. මේ මේක පේන්නත් තියෙනවා. ඒ මොකද බුදුජානනාන්සේ කියනවා භාවනා කරන්න යනකොට අරඤ්‍යගතෝ වා රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා මොකටයි මේ කැලේට යන්නේ කියන්නේ වනචර වෙයල්ලා වනචාරී වෙන්නේ නැතුව ওই ශිෂ්ටාචාරය උතෙන් යන්න බෑ. ඒකට කියන අබිනිෂ්ක්‍මණය. අපි දවස් 7කටවත් අඩු ගානේ ගෙවල් දොරෙන් අයින් වෙලා මේ කවුරු හරි හදලා තියෙන දේක ගත කරනවායි කියලා කියන අර ඉච්ඡාව පිළිබඳ පොඩි සංකේතයක් දෙනවා. සංකේතයක් දීලා කවුරු හරි තම්බලා දෙන බතක් කාලා. කවුරු හරි එල්ල දෙන පැද්දක පුදියන්න ජීවත් වෙනවා කිව්වම බුදු කෙනෙක් නොවුණා අපිට පේන්නේ මේකේ ඉල්ලාගෙන කරන පරිප්පුවක් නැත්නම් මිත්‍යා මේ අත්ති කිලමන්තාන් යෝගය. අපේ ගෙවල් වල මිනිස්සුත් අපිට පණින්නේ. බුදු කෙනෙක් ආදර්ශෙ පිහිටලා කිව්වා මේක හැමෝටම කරන්න බෑ. ඔක්කොම සැප සම්පත්තියේදී අපි ස්වභාවයට යනවා නේද? අඩු ගානේ පරිේශන මට්ටම. ගිහිල්ලා බලනවා පරිසරයේ ස්වභාවික මට්ටමේ ඉන්නකොට මනසට ආතතියක් එන්නේ අසහනයක් එන්නේ. එහෙමත් එන කට්ටියක් ඉන්නවා මොකද ඒගොල්ලන්ට සුඛෝපභෝගී දේවල් තියෙන ආසාව සහ ශරීර ආසාව නිසා. නමුත් මේ ස්වභාවික කැලීක ජීවත් වෙනකොට තියෙන ආතතිය නැති ගතිය, අසහනෙ නැති ගතිය ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පරීක්ෂණ කරන්න. බුදුහාමුදුරුව ඇර මේකේ කිව්වේ සර් බේඩන් පවල් සාමි විතරයි ඒ තමයි ස්කවුටින්. අපි අදින්නේ ස්කවුටින් කැම්ප් එකේ. ඒකෙදි කියන්නේ මොකද්ද? be diligent. අප්‍රමාද වෙන්න. කවුසට උගන්වන්නේ ඒක. බුදුරජාණන් තියෙන අප්‍රමාද ධර්ම. මේ දෙක විතරයි මම දකින්නේ මේ ලෝකේ තියෙන සමාන්තරගතව යන පරිසරයට අනුව ජීවත් වෙලා ලද්ද දෙයින් හදාගෙන ඊයක් නැත්තම් හඳක් නැත්තම් ලිකැලක් කරන කපාගෙන හඳක් වගේ හදාගෙන ගන්න. ඊයක් නැත්තම් කුඩාරම් හදාගත් ගත කරා. ඒ ගත කරන ජීවිතේට පූර්ණ ජීවිතයක් කියනවා. අපිට දැන් අපේ අවශ්‍ය පහසුකම් ටික නැති වෙනකොට අපි නිකන් ඇල් ගැඩවිල්ලේ කාන්තාර කෙරියට ඇදලා දැම්මා වගේ මැරලා යනවා. මොකද අර සුකෝභෝගී දේවල් වලට අපි ඒ තරම් බැඳිලා. බෙන්ස් කම්පැනි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් කරනවා. ඊට පස්සේ එහෙම මේ මේ උෂ්ණත්වය අඩුපාඩු නැයි කියලා දික්කසාද වෙන්න ඕන දෙයක් නැහැ. දැන් දෙන්න යනකොට කාර් එකේ මෙයාට 26 ටෙම්පරේචර් ගෙනියන්න පුළුවන්. මෙයාට 24 ගෙනියන්න පුළුවන්. දැන් දෙන්න එකම දේ අර 26 මෙයා 24 කියලා. ඔක වෙනස් කරන්න ගත්තොත් එහෙම එයා කන්ඩිෂන් මැෂින් එක දෙන්න දික්කසාද වෙනවා. දැන් දික්කසාද වෙනවනේ මැෂින් දෙකක් දීලා තිනවා. මෙයා 24 ඉන්නවනේ අරට 26 ඉන්න පුළුවන්. උන්න අපිට බෙන්ස් කොන්ෆිඩන්ස් හලකන ඈටි. අපේ අම්මලා තාත්තලාත් කොහොම හිතනවා. පුදුමාකාර අනුකම්පාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ඔය කට්ටිය මොන බයිලා කිව්වත් ඔය මොන හැමදැම්මත් ඉච්ඡාව කියන එක අඩු කරගන්න අපි දන්නවනම් ඔය කිසියම් දෙකට අහුවෙන්නේ හැබැයි ඒක ඉතින් දේශනා ඉවර කරන්නයි මට ඕනලා තියෙන්නේ. එසේ නමුත් ඊටාගේ මේ අනිච්ච නැත්තම් අල්පේච්ච මහේච්ච කියන දේ සමූහයකට කරන්න බෑ මට කරන්න පුළුවන්. කාටවත් පටවන්න යන්න එපා. ඒක මහා අසාධාරණ වැඩක්. මොකද ඒගොල්ලන්ට ඒතනන් සැපතින් ඒක කරගන්න අරින්න. නමුත් මේ කොච්චර සැප කෙරුවත් අම්මා තාත්තා දුව දරුවා කවුරු කෙරුවත් මට පුළුවන් බුද්ධ ශාසනය කරන්නේ වෙනදාට වැඩිය ප්‍රයෝජනෙයි සලකලා වැඩ කරන්න පටන් අරගත්තොත් විජු තමන්ට ලැබෙන ආනිසංසය තමයි බණ්ඩ භාවනාවට වෙලා විතර වෙනවා. අධි කුසලයට තමන්ගේ හිත නැමිනවා. හිත නැමුණට පස්සේ එන්නේ එන්නේ එන්නේ ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා එවැනි දෙයක තියෙන සාධනීය පැත්ත අපි පිටසට වැඩිය තේරුම් ගන්න මොනම කෙනෙක්වත් ලෝකේ නැහැ. මොකද අපි සඳහන් ලොකු ආයෝජනයක් කරලා තියෙනවා මේ වෙනකොට. ඒක නිසා අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි මේ ඉදිරි ටිකත් ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න තියෙන අපි භාවනාවේදීත් එකම අරමුණක ඉන්න බලනවා නානත්තර අරමුණ වලට යනවා වැඩි. ඒකත් සමාධිය තමයි. එදින්දා වැඩවලදීත් අපි විවිධාකාර රූප බලනවා විවිධාකාර සද්ධාහන විවිධාකාර ගන්ධ රස බලනවා වෙනුවට මේ ලැබිච්ච දෙයකින් සතුට වෙන ගතියට යන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම අපිට ඉදිරි ගමනක් තියෙනවා ආදර්ශයක් ඉතුරු වෙනවා. ඉතින් මේ පිරිසට අනිකුත් සෙසු ලෝක ජනතාවට ඒ ආදර්ශය ලබා ගැනීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන අප කරනවා සියලු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා